සංස්කාර වෙන වචන වලට තමයි යොදාගත් සදස්කම් සඳහන් වෙනවා. ඒ සාමාජික ජීවිත සම්බන්ධ ස්වරූපයේ මතය වෙන හේතු වල අදහස් සමාජීය ආදායය අපේක්ෂණ පරිදක්ෂණය සංස්කාර සංවේදනය දෙකේ නිදර්ශනයක්. දෙබන්නාට දැක්කලා තියෙනවා. පස්සේ සමග සංස්කාර සංවේදනය පාඩම්. සංස්කාරයේ දෙකේ පස්සේ දෙකෙන් සාමාන්‍යයෙන් දෙවන සංස්කාරයන් යන බන්ධ සංවේදනය දෙකේ සබ්බේ වේතනා ධම්ම සංසේතනා සබ්බ සංසේතනා දස්සන සංසේතනා සහ ධම්ම සංසේතනා කියලා කොටස් හයයි. මේක තමයි සංස්කාර කියලා කියන්නේ. මේ සංස්කාර කියන්නේ හේතුකෝට පස්ස සංඥා සංස්කාර සමග පස්ස ඒක පස්සේ වෙනවා තමයි සරලව කියන්නේ මේ සත්‍ය සම්පත්ත සෝ සංකම්පා වූ ස්පර්ශකාරය ප්‍රත්‍යක්ෂා වූ මේ සත්‍ය සම්පත්ත සාක්ෂාත් සම්පූර්ණ සෝත සම්පත්ත සංද සංකල්පනා වේදනාන දහන සම්පත්ත සංද සංකල්පනා විපාක සම්පත්ත සාක්ෂාත් සම්පූර්ණ කාය සංපස්සය සහ සබ්බ සංපස්සය මනෝ සංපස්සය සහ ඥාන සංපස්සය ප්‍රධාන කොටස් තිබෙනවා. නාම ධර්ම සංග්‍රහය අත්‍යවශ්‍යම සංකල්ප සම්පූර්ණ අපිට වෙනවා

අනිත්‍යව සම්බන්ධ පාස්කාරී සමාය නිරාහයෙන් වෙනසකට වෙනවා. ඒ නිරාහයෙන් ආරම්භ වෙනවා පස්සේ අනිත්‍ය පිටපස්සට ගන්න දැනෙනවා. ඒක අනිත්‍ය අනිරුද්ධ කරකවදට සංස්කෘතික සංස්කෘතියම අනුකූලව ගොඩනගන මොනවා කියලා මොනවා කියලා ඒක යන්නේ දැනුම වස්තුවේ තමයි නතර වෙනවා ඒ පිටුවටම තියෙන සඳහා ප්‍රධාන සම්බන්ධතාවය අයිතිවයි. අවිද්‍යාව නිරන්තරයෙන් පාස්කල් ඒ පස්සේ දෙන ප්‍රධාන සම්බන්ධතාවය සතර කරනවා. වශයෙන් අද කරගන්න පුළුවන් විද්‍යාන විද්‍යාවට වශයෙන් කරන සංස්කාරයක් තියෙනවා සත්‍ය සංකල්පයක ආදානමය පතන යන්ත්‍රා ජීවිතාන්ත ප්‍රථම දේශකයන් ආනාවය දෙනකොට මේක සම්බන්ධ සිතින් දෙකේ යන අතරම කොහොමද සිතින් යන වෙනස ඉන්පන් බලනවා ဒီဒီပေဒီပေလည်းမသာနာမနာပါရနာဒီလိုမျိုးအာနာမျိုးကိုသင်္ကေတနိုင်တယ်လို့လည်းသိတာ။သံဃာရဲ့ဒုက္ခသံဃာအပ်တဲ့စေတနာတော်ရဲ့ဘုရားနာမတော်ကိုလည်းသိရတယ် ඒ කාමයේ දකිනවා දහසකෝපස්සන් පස්වෙනි කියන අනේ සියලුම ධර්ම ආරණ ධර්ම බැරි කරන කතන සත්‍ය සම්පන්නයේ සයතේ ලෝක සංකේතනාව පලනවා ඒ කාමයේ කාමයේ දහස පිළිබඳව ආකාරයෙන් තියෙන දේශනාව දැන් ආරණ්‍ය කතා කරනවා එනතුම නම් වේ පන්නේ කරන බව දෙන්නත් දැක්වෙනවා. කොහොමදක් කරනවා. ඒ නිසා දැක්ක සම්පත්තිය දෙකකට හතරක්. තමයි තමයි ඒක සම්පත්තිය දෙකක් පහළම ආයතන දෙකක් වෙනවා. දැන් නැති ඉතින්. ඒක මහා මේක දැක්වෙනවා. ඒක සම්පත්තිය දෙකක් වෙනවා. සත්‍ය සම්පත්තිය කියන්නේ සත්‍ය සම්පත්තිය වේදනාවක්. ඒක පරිස්සමෙන් දේශනා දේශනා දේශනා කරනකොට අපේ ප්‍රේතත් දේශනාවට අවශ්‍යතාවය ඒක තමයි අවශ්‍යතාවය. දෙක සංලේඛකයේ විස්තර කරනකොට සමාජ බඳුන් කරන බලයක් තියෙනවා. ඒකට අනුව ආදී දේශාවේ ගමන් කරන දෙකේ නේද sostiene che sono questi, in contatto con le situazioni delle persone hanno conosciuto facile. E però se ne parliamo di questa santezza, che è anche පස්සකම පස්සදාන වේදනාව ඒක සංයෝගය ඒක සංකල්පය ඒක විකාශය ඒක විචාරය තමයි මේක සංයෝගය කියන ප්‍රතිපත්තිය. කරනවා ඒ වගේම තමයි සබ්බතන දේශනා කරනකොට දෙවියන් වහන්සේ දේශනා කරන කාරණා දානන්න කරනවා ඒ සංසම්පස්සජායේ තමයි එලෙස්සන් සම්මා අධිමත ඉතනසේ ඒ කාරණාත් ප්‍රහාණයෙන් සම්බන්ධ කරන සම්පත්තෙන් දක්වන සංකේත සම්බන්ධය ඒ කන්‍යා සම්බන්ධ සංස්කාර සම්බන්ධ කරන නිසා ඒ ඒකම සංස්කාර හඳුන්වන කියන කතාව අනුභවයෙන් යනකොට අපිට ප්‍රාණවල ප්‍රයෝජන ගන්නවා. මේ සංස්කාරයේ අපට සමාජයේ සමාජය ගන්න යම් යම් හේතු නිසා ඒවා නිසා තමයි ඵල කියලා ගන්නවා. ඒකෙන් ඵල වශයෙන් ධර්ම සමය සම්මුඛ සම්බෝධය මොකද? මම සිතේ මගේ සිතේ ආදී වශයෙන් කියන වැරදි දෘෂ්ටි වැරදි අවබෝධයක් තියෙනවා. ආත්ම සංයම හේතුව. ඒකට මනසේ සංස්කාර සම්බේ අතිදකේතන. ඒකෙන් අනිවාර්යයෙන්ම දේශය ආශ්‍රයයේ මොනවාක්ද කියන්නේ මොනවාක්ද කියන්නේ කියලා තාක්ෂණිකව වෙනවා.

විඥානයේ තියෙන සංකල්පයන් කියලා පරිණාමය පහසෙන් මොකද ආදෝෂයන් දක්වා සැලෙනවා කියන දාස්කේන සංස්කන්ධයක සංස්කෘතියක් තියෙන ප්‍රතිරෝධය. ඒ දෙකේ ඉන්න පරිණාමය පරිසර විඥානයේ සම්බන්ධතාවය ඇති වෙනවා ඒ සංදේශාන වෙන ප්‍රතිපලයක් වශයෙන් තමයි මෙතන ප්‍රතිපලය පාසල් වල ගියලා ගන්න දැක්කේ. ඒක පිටේ ප්‍රතිපලයෙන් නේද? ඒගොල්ලෝ සංවාද කරනවා. අනුරායත අපහසුතාවයෙන් යන විට ආත්මය ගැන සමාජයෙන් කාර්යය මෙවැනි ලාමක අවස්ථා සංවේදනය කියන නාම සංකල්පයෙන් සමානව තියෙනවා අවස්ථා සංවේදනය වශයෙන් අපේ තේරුම වලට සමානම කියනවා මේ අවස්ථා කියන්නේ සාමාන්‍ය ප්‍රතිපල පාලන සිදුවීම් බවනවා ඒ සිදුවීම් වලින් පැහැදිලි කරන හේතුන් සහ ගණන බලනයි යන සමානයේ දැනට දැනෙනවා සමාන විශ්වාසයට කරගන්න දෙයක් නෙවෙයි ප්‍රධානම කල්පනා කරන මමයි සබන්නේ මම මෙතනේ නියුක්තිය අපතර ගන්නවා කියන්නේ. එතකොට අර ආත්මදෙස්කේ උන්වහන්සේට ඇතිව ඇතිනේ අන්න ඒ අනාත්ම ධර්මයට තමයි ආත්ම ධර්මයේ ප්‍රාණාත්මක ධර්මයේ තමයි ඒ සංස්කාර සම්බන්ධයේ විශේෂම තේරුම ලැබෙනවා. මේක හැම සංයෝග කරන කෙනාම තමන්ගේ ආයතන සිතේ පාලනය දරා ගන්න ඕනේ කරලා තියෙනවා. සාමාන්‍ය සිදුවන පහළ වෙනද ප්‍රධාන කරන හේතුවක් තමයි මේ විවාදාන. ඒ මනසයෙන් අපබලන ප්‍රාණාංග සිදුවන්නේ නැත්නම් අපිට මෙසේ ආකාර සිදුවීම අපිට ඕන ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. සාපාක්ෂණ ආසන්නාකාදී අනුහිඳ අරමුණක් හමුවන පසු ධම්මපිටේ සිංහල සංස්කාරයක් පළනියක් කරනවත් තිබෙනවා. මේ පළනය සාමාන්‍ය භාවනා දේන සමාධි ප්‍රඥා දේන කෙනෙකුට දකින්නට පුළුවන්. ඒ සිනමන සම්මතන කියන පළනය තමයි දැනීමක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මනසංගය ඥානාමය සිදුවන ඒ දිනකම රූපකේ පණ්ඩිතය සිදුවන ඥානාමය තුන අතුරන දැනීම ඒ දැනීම සංකේත වෙන ආකාරයෙන් පහළන සිදුවීම් සඳහායි. මේ සිදුවීම් සඳහායි සංස්කාරයේ කරසන්. මෙලොවදල කල්පනා කරන අපිට හිතන්නට පුළුවන් අපේ හිතනවා මනෝ හිතනවා මනෝ සිතුවේ ආදී. මේ එකක්වත් අපිට හිතන්නට පුළුවන් නෑ අප ප්‍රතිස්ථානය අපට ප්‍රතිස්ථානය කරනවා සිදුවෙන ප්‍රතිකරණයක් සිතන්නට ඒ මනෝකාරයේ ස්වභාවය මුසුපරිදි සනායනය අපට සම්බන්ධයි ඒ සමහර විට බෝධිඥාන කාර්යබලයේ පරිසරය කියන එක දන්නවා ඒ මොළයේ සම්මත පරිසරය වෙන කොටස් වල කරා කොටස් සම්පූර්ණයෙන්ම ඒ අබ්බතන බණ බාලස්තන කතාස්සේ කොච්චරද දැනෙන්නේ සිතන්නේ කල්පනා කරන්න දෙන කල්පනා කරන්න දෙපස්සක්තියක් නිවැරදි කියනවා දැන් මුලින්ම සම්මයක් කලමයක් පැතුවක් කවුරුනා කියන දෙයක් දැනනකොට ඒ අම එන්න මොනවද කියලා බේරුම් ගන්න තේපානේ බලය. එතකොට ප්‍රහස්තියෝ කියනවා එන්න කෙනෙක්ට මේ මොලේ මුලපත් කියලා කරන්නේ සදලන් දෙන නැත්නම් අපි හිතන අපිට නිකන්ට බලන්නේ. අපිට නිකන් දෙන සමදේ තමයි. අපිට හිතනවා කියලා අපි හිතනවා නම් අපිට වෙන කන්නක් තියෙනවා සංජානනයි. ඒ දෙකලා මේ ධර්මයේ සුදුවේ නාම සංඥාවේ පහළ වෙනවා. ඒ නිසා නම් දෙකෙන් දෙනවා නම් තමයි සම්පූර්ණ පස්තර පොල් කියන කොටස නාම වාස්තන දෙකම ඉන්නේ. ඒක රහතන් දෙකම අඳුරපෑමක බලන ආකාරයට නලන්න තියෙනවා. වෙනස් වෙනවද නේද? මේ තමයි විශේෂ කරනවාට පස්සේ සත්‍යඥානයේ තියෙන සත්‍ය සම්පස්සේ පහළ වෙන නිසා ඒ විශේෂ සංකේතන පහළ වෙන නිසා ප්‍රධාන විශේෂ සංකේතන වශයෙන් ලක්වන සත්‍ය සම්පස්සේ මොනවාද තවත් වෙන දෙයක් තියෙනවා. ඒ වෙනස් වෙනවා නම් කිසියෙදී කවරක් නැහැ. ඒ සිදුවීම ස්වરૂප අනාගතයෙන් ඒ සිද්ධාන්තයේ සිදුවෙනවා නේද ස්වરૂප මත මේ අරමුණ දක්න ආකාරය මත ප්‍රතිදී ආත්මය අතීත අද්දයෙන් නැතාගේ ජීවිත කරුණ ඒක කල්පනා කරලා ඒ සිදුවීම ස්වરૂප කරලා පාසෙයි ඒකවල අවශ්‍ය කියලා අවල ආකාරයෙන් හඳුනනවා. ඔක්කොම සිදුවෙන වචන දෙනවා දැම්මොත් සිදුවේ කියන වචන තමයි අවශ්‍ය. මේක සිදුවේ කියන්නේ විවිධ ප්‍රතිපද. එකම දෙයක් දැක්කාට පස්සේ අපිට අමතක දෙයක් තියෙනවා. ඒ කියන්නේ කොයි වෙලාවෙත් කියලා අපිට අන්තිමට ඒ බඳුන කරන අදතියෝ රේතෝ කියනවා ආකාදී දේවල් කියනවා සමාජයේ මානසික ශක්තිය මෙතන ලාභන කරනවා එතකොට රේතේ දැක්කම දක්ෂිනාවේ පානනවා ඕනෑම බුදුනක් ප්‍රතිබුදුනක් තාක්ෂණන මනසේ සම්පූර්ණ සංසප්පේ තමයි තව එක දෙයක් තියෙනවා දෙවතේ විකසයෙන් මහත්කමයට ඒකේ දක්කාලපත් වෙනස් පිටින් පහළවන්නේ ලැබෙන මාතෘකාවක් වෙනවා. අනිත් පැයට තවත් පිටින් ගණන්කට පටලවා. එතකොට මේ බක්තියේ මනසේ පිළිබඳ තියෙන විවිධ පිටින් සමාපය දෙන්නේ මේ සිද්ධිය වෙන විදිහට හඳුනා ගන්න ආකාරය නම් අනුන්ගේ විනාශය අනුගමනය නම් ගමන ආකාරයෙන් ඒක තමයි වෙන ආකාරයෙන් තමයි සත්‍ය අනුකම්පාවේ තමයි මොන්දායන් පහළ. ඒ කියන්නේ අපි වදනගෙන රූප හඳුනගත් කාලයම මන්නේ පතරේ ඉතාම ඇති වෙන වේදනාව එතකොට තියෙන සිද්ධිය නෙවෙයි විරේක දෙවේක විරේක සමාධිය නිතරේ ආදරය කරනකෝ කාලීකෝ වේලෝකේ අනුලක්ෂණ සතිය ආරම්භ කරන සමගා ඒකේ අනුවල සංකල්පන දෙවියන් බලපානවා මේ රූප සංකේතනා තියෙන සඳහා ඒක කොහොමද මට තමයි දෙවියන්ට ඒක සංකේතනා සමානව පිළිබඳ දෙවියන් අදලා දෙකෙන් පංචය ඒක සමාන ඒක මනමාවක් කියනවා කාලයකට නම් ඒක තමයි වෙනවා කාලෙ සිදුවන තමයි ඒකට කියනවා මම පස්සේ ළඟම කරනවා මෙතන කලින් දැනන කරේවත් මෙතන අනුසාරයෙන් වේද දැකද ගමන්නේ මෙතන මනසේ සම්පූර්ණ දැනෙත් ආදේශ සංඥා ප්‍රතිනවා සංඥාලක ලක්ෂණ කතාවලින් සංඥාවක් තමයි. අපේ සංස්කාරයෙන් අලවන්නේ මතින් ලායකන්නේ මේ මත්සිත සමන්මත තියෙන සියලු ස්වදේශය නිසා මේ ආකාරයෙන් නායකට පත්වන. සම්මානයේ ඉදපුලේ සම සම්පූර්ණ වලකලාන දහමෙන් සම්බන්ධයෙන් දෙයක් නැහැ. මේ වෙනදා දහම් දෙකක් මේ වෙනදා අපේ ඉස්සරහට තියෙන අන්තිමට මේ දෙවෙනි මතකද කන්නේ තේරුම්කය මොනවාකට කරන ලබනවා දෙනවා අද උදාහරණයක් තමයි සංජාන සම්මනාවට මේ කරන්නේ. ඒ කියන්නේ මොනවාගේ පස්සේ මොන සංඥාවේ මොනවා පස්සේ එතන ගමනේ සිද්ධාර්ථයේ සිද්ධාර්ථය කණිතකන සමාපදකන සමාපදකන ආකාරයෙන් මේ දෙකම බලන්න පුළුවන් ඔබ කිසිම න්‍යායක් නැහැ. ඒකට තමයි කතා කරන්නේ අනිත්‍යය මොනද? අනිත්‍යය කියන අනිත්‍යය තමයි මොනද? ඒක හේතුක අනිත්‍යයත් නෙවෙයි. බැරි ආකාර සංයෝගයෙන් සංයෝගයෙන් හඳුනාගන්න පාඩපත්. සංග්‍රහයෙන් යන පරිදි තේරෙන දේ තමයි. ඒ වෙනකනාවේ සත්‍යය සත්‍යය නබහසේ දහන කියලා මම සත්‍ය දේශනා ප්‍රතිපාදක නේදලා දානවා. අදාළවස්සේ අදාළ සත්‍ය දේශනාවක් තමයි දේශනාවක් මොනවා දේශනාවක් දෙන්නේ. ඒ රූපේ දෙන්නේ ඒ දේශ අනුමානවත් අනුමානවත්. එතන බටන ලැබෙන්නේ සුන්නත සිතේ සාධකවල දැක්වෙනවා සාන්තන සම්බන්ධව තියෙනවා කියනවා. අපි ලක්ෂණ ලබන මොහොතේ අපි දෙපාර්ත තියෙන කෙනෙක්ගේ සාන්තන ප්‍රේ සංජයමයි කියන්නේ අතන සම්පදයක් ගන්න පුළුවන්. අපේ තියෙන වෙනකක් පුළුවන්. අපිට සමාන දෙයක් ලබන්න බැහැ. සුඛ වේදනාවක් සම්මත අනිත්‍ය සමාන දෙයක් වෙනවා. ඒ නිසා සම වේදනාවක් නෙවෙයි දෙන්නක් නෑ. විශේෂයෙන්ම යෝජනා කරන දේවල් පරිවර්තන සංවේදනාවන් ගැන මෙහි මම කියන්නේ සදානවල සංඥාවක සමාගයේ සිදුවෙන මතය වේදනාව ඇති කරගන්න. මේ වේදනාව ප්‍රධානම පස්සේ වේදනාව කරගෙන කරනවා. සංකේතනාට ලොම් කරනවා දුක් වේදනාව එලෙසම. දුක් වේදනාව දෙකෙන් සුඛ වේදනාව කියන අදින්නක්. මේ සුඛ වේදනාව කියන පරිදි මතය මනසව ලියන ඉදිරියට ආසාවෙන් කියනවා ලකුණක් ගන්නවා මේක දෙකක් ඒ ලෝකයේ ඇදහලට බොහෝමය සංකල්ප කරන්නේ ඒ බඳුන්ගේ රූපයේ කියන මත ලෝලියක් තියෙනවා. බඳුන්ගේ රූපයේ කියන දෝෂයක් පාදන්නේ. එතන දෙන්න සමාන සදකලකන වේදනාවේ නැමෙන වේදනාවට විදැකෙනවා. ඒක ලක්ෂණ නමද එතනක් අල්බලන් පාඩක. මෙතන සමාධියට දැම්ම අල්බල සකසන ක්‍රියාත්මක වෙනවා. එතනසා තමයි භාවනාවේ ඉස්සර සතර භාවනාවේ තුල තමයි භාවනාවේ කියන සම්මෝහය ඇලෙන්නේ නැත්නම් භාවනාවේ අරමුණු කියන තමයි මේ දැකීමේ අනාගතය මේ කර්ණ මතයට නැති අයදාව තිබෙනවා. තමයි අනුදාන කාලක යනවා සත්‍ය පරිස්සාර තියෙනවා. ඊම දැක්මේ තියෙන බස්සම සත්‍ය පරිස්සාර. එතකොට රූපේ පරිස්සාර දෙකක්සේ පස්සේනාමයේ තියෙන අර්ථ සම්පස්තය කරන රූප සංඥාය කරන රූප සංස්කේතනාව වෙනස් කරන දේශන දක්ෂයේ සංකාරය. ඒ මේකම පරිපූර්ණ මේ අනලම් ප්‍රියන්තේ දෙකට සුපිරිත මේන්නේ බාහිරක අවශ්‍යතාවයේ සම්මලයේ ප්‍රතිපදයි. ඒ වගේම ඥානවලට දකින්න බලන්න බලන්න කියලා ඒ පැත්තට යොමු වෙනවා. ඒකෙන් පස්සේ කියන්නේ තමයි කාරණේ. ඒකෙන් පස්සේ නම් කියනවා නිකුත් වෙනවා. ඒක දැන් සංකේතන වචන කොටසට ඇතුළත් වෙලා ඉන්නේ. ඒ නිසා මේක සංකේතන කියන මාත රූප විපාකයේ සංයත කියන අවශ්‍ය දෙයක් අවශ්‍ය නැහැ. ඒකෙන් සංකේතනයේ මේ සැපෙන්න පුළුවන්. ඒක නෑ මේක සම්බන්ධව මේකට දැනෙනවා. නැත්නම් ඒකත් සැපය. අ ඉතින් දැන් මේ මහා වෙනද පස්සේ මම බලන්නට තමයි ප්‍රතිගමනය කරන තේමාව ප්‍රදේශය කරනවා. ඊළඟට දැන් ඒකාලේ යන ඥානයේක නායකයෙක් සිටින දැනක් නමස්ත කියනවා. ඒක මොනින් ලැබෙන්නේ මාතෘකාව. තව තවත් පරිණාමයක් මාතෘකාව. මේක පරිණාමයක් පරිණාමයක්. ඒ නායකයෙක් කරන ප්‍රතිකාරයෙන් දේවල් සමාජීය සත්‍යයක් කරනවා. අද බාහිර වේකට මේ ඒක පන්තිපේ මේ සංකල්පන පිළිස්සාවක්. ඒක රූප කරනවා රූප කරනවා දේවල් කරන දේවල් කරන කන්නාවක් තමයි යතියක් තියෙනවා අයස්කාරයක් තියෙනවා නැත්නම් ඒ රූපේ කරන සමානයි කුසල කාර්යයේ කුසල කාර්යයේ ප්‍රාණන සංසයය සංසයය ප්‍රමාණාත දුකෙන්දා දුකෙන්දා ප්‍රමාණාත සංසයවන සෛනිකයන අනාත්මයන් දුක්ඛන මොහොතේ නම් සංයෝග පන්තියක් වෙනවා කියලා තමයි සිංහල පදයක් තියෙනවා කියන්නේ. ඒක මනෝහරේ ආකාරයෙන් ප්‍රසාරක තියෙන සම්මතන. එන්න ගොනේ කල්පනා දෙක සංයමා කියනකොට ඒකට ඇතුළත් වෙනවා. ඒක සංයමයේ නෙමෙයි දෙකල පාස්කේ තියෙන තියෙන්නේ. ඒක දෙකක් ගන්න පහළ පස්සෙන් පහළම තියෙන්නේ. ඒ යම කියන්නේ ඒක එකක් වෙනවා වෙන භූත සංහව ප්‍රමාණක් නම් ඒක දැක්කාට පස්සේ තේරෙනවා. එවනට රූප සංහාවේ ගාමන රූපේ ගලේ සීම රූපේ විදින නිමයි රූපේ සීම දෙයන් රූපේ දෙමයි සියම් රූපේ දෙවි කවුනා මේ වගේ වචන ලක්ෂණ ගන්න. මේක සංයතයෙන් උදාහරණ සැපේ ගන්න දෙනවා. එනම් මේ සම්බන්ධය දෙනකොට ගන්නවා අත්‍යන්තයෙන් නම් ඒක හිතන්න ඔන්න දෙකක් තමයි කියන්න දෙනවා ඒක කියන්නේ දේශකයන් මා දැනෙන කියන ධර්මයේ සහන මම කියලා කියන සම්පූර්ණ මගේ අවබෝධය ගන්න මේක පස්සෙන් කරනවා කියන්නේ. එතකොට මේ විදිහට යොපතිවන අන්නාව සහිත වෙනස් නිර්මාකාර සිතිවිලි පහළවන අනුන්ගේ සිතන සෑම මේක සංකල්පනා මුලක අග්‍රාපන මේ ඔක්කොම සිත් සංස්කාර සංස්කාරයේ සංස්කාර සංවේගා සම්බන්ධ ඒකට සංස්කාරය සංස්කාර ධර්මනා ඒක විඥානස්කන්ධය ගැටලක් වෙනවා සංස්කාර සංවේගය මායක ගමන් ගන්න වෙනවා එතකොට ඒකේ පිළිබඳ වේදනා වේදනා සංවේගයක් ගන්න නිසා ඒකේ පරිබාහිර කාංග පිළිබඳව නම් ගන්නවා. ඒකේ පිළිබඳ සංඥා සංඥා සංවේගයක් ගන්න නිසා ඒක නම් ගන්නවත් තියෙනවා. සංකල්ප ප්‍රේවා වේදනා සංකල්ප වේදනා සංකල්ප වේදනා වේදනා ආදී දේවා. කොහොමද ඒ අංග සංදේයන විශ්ලේෂණය කරන බව ප්‍රතිනිකරණය මේක සංකේතනවා කියනකොට මෙතන අනිවාර්යයෙන්ම ලක්ෂණ ගන්න වෙනස් වෙනකේ සාධුකමනවා කියනවා. පස්ස ආයතන දෙන පස්ස ආයතන දෙන පස්ස පස්ස ආයතන දෙන පස්ස ආයතන මන්දේ ආයතන. ඒක තමයි සාමාන්‍ය නිවැරදිව ආයෝගික වංශයේ ලැබෙන සඳහා දාලා තියෙන වචන අස්ථාය නෝන් දෙවොන දාතු මනසෝතයන් තෝතේ දක්වන සද්ධාතුරු අනුමුක්තේ සත්‍යාසනෝතේ සද්ධාතුරු අනුමුක්තේ සත්‍යාසනෝතේ එන දෙක දෙකේ නැත්නම් පස්සේ කියන්නේ පහතෝ හයක් නැත්නම් ආයතන කරන්නේ පස්ස ආයතන මාර්ගය ආයතනයේ පස්ස ආයතන ගන්න දෙකක් ඒකත් අන්තයෙන් වංශා සත්‍ය සම්පස්සායනයක් ඇතිවෙනවා නම් එයම සංස්කාර සම්බන්ධවලට. මේ සංස්කාර ඇතිවීමට විමිත හේතු කියලා ඒ හේතු මතයි ඒ සංස්කාර ජනිතන ඒකත්පත් කොට සමන් නිරන්තරව කරගෙනවා. අනතුරුවල පහළ වෙන සිදුවීම් සම්බන්ධව තියෙනවා කියන ගණන් සම්බන්ධව පස්සේ සෝතේනායතන සංපස්සයතන ඒකේ සාස්ත්‍රාලේනායතන ධම්මතන ඒක සංපස්සායතන දෙලෙන දැන් ඔය කස්සක අනුතරයෙන් ලක්කලා තියෙනවා නම් මානසනෝසේ මම බුදුම හඳුනා ගන්න තියෙන මානෙ ඉන්නා කියන කතා කරලා තියෙනවා තියෙනවා ආදීන සත්‍යනම යපමන සත්‍යනම නම් සත්‍ය සම්පත්තාන නම් සත්‍ය සම්පත්තාන නම් ඉරිමයි සමනදන් පාදක්කති. සමස්මදේ රූපස්මයේ පස්සනේන මන්නේ සක්කතං සක්කස්මයේ සක්කසංකල්ප ආසනාත්මයේ ඔබ කොමුණෙන් මුලින් ඉඳලා ඔබ කොහේ නම මනින්දලා. මේ දෙක කලාමාංශයේ කලයේ මනසට නිල ආයතන බුදුරජාණන් වහන්සේට නියමනාය අරගෙන ප්‍රකාශ කරන දක්ෂ සංකප්පාවතන සංකප්පාවතන ආදී. එතකොට අමත වේසේ දක්වා පස්සේ පහළදී සිදුවන සම්බාස්තන සංස්කාරස්කන්ධය කියලා ගණන් ගන්න එක තමයි බබා පාලනික වශයෙන් බලයෙන් කියන්නේ. වේදනා සංඥාවක් නම් පස්කලයකට දාන්නට පුළුවන් අවස්ථාවක්. ඒක වෙනවා කියන්නේ ගන්නවත් පුළුවන් කෙනෙක්. එතකොට මේ ආයතන අය සම්බන්ධ සංස්කාරන අය පිළිබඳ හරියටම දැක්වෙන දෙන්නම කරනවා කියලා නම් මෙතන අනාත්මයි ආත්මයක් නෑ කියන එක තේරුම් ගන්න. සංස්කාරයේ අන්තිම ඉරිසෝත් සංස්කාරයේ තියෙනවා තමයි දැක්කේ. දවසක් මම නෙවෙයි මම නායමයි මම සංස්කාරයෙන් අත්දැකීම් සංස්කාරයෙන් කරා. අපේ මනසට යන යන යන මනසට යන සෑම දෙයක්ම සංස්කාරයෙන් කොටස්යි. සංස්කාරයෙන් ආයතන, සංස්කාර සම්බන්ධ ආයතන හයි. එතකොට සාමාන්‍ය මනසේ තියෙන මහාවේම කෝයතින ධර්මතාවය තමයි සිතාවල සියලු දැනුම් මාත්‍රයක් පවතිනවා. ඒ දැනුම දැනුම් මාත්‍රයේ පවතින රූපකප්පක ඇඳගෙන ඒ රූපකප්පක දවසේ සම්පස්සා එයත් අනක් වෙනවා නම් ජීවිතයේ දේශයක් වෙනවා. ඒ ලෝක කොටසේ දේශනා දේශනා පිටල කර්ම ශක්තියට බලපෑම් දෙනවා. එතකොට අර සිහියෙන් දැනීමක් සහ රූපස්කන්ධයේ ප්‍රඥාවක් සමන සාමාන්‍ය ජීවිතයෙන් කල්පනා කරන සෑම සත්‍යස්ස ඒ කියන්නේ නාම රූප කියන කාම සත්‍යය තුළ පවතින සත්‍ය ස්වરૂපේ සාම කියන දැනීම සහ රූපස්කන්ධයේ ප්‍රයත්නයි. සදේ කියන දැනීම ප්‍රයත්න සඳහා රූපස්කන්ධයේ අනිත්‍ය ප්‍රයත්න දීසෙන් දීසෙන් දැරීම ඒ වගේම කර්ම සංස්කාරයන්ගේ ඒ සම්මපන සත්‍යයයි සිතේ ප්‍රාසීය භාවයෙන් කර්මයට අවශ්‍යයි. සිතේ ප්‍රාසීය භාවයෙන් නින්දක පස්සෙන් සින්නක කරලා වාදයේ පස්සෙන් ක්‍රියාත්මක කරන මනස. එතන තමයි තේරුම් ගන්න මනස. ඔකල් කියන නින්දක පස්සෙන්. ඒ මනස තමයි තේරුම් ගන්න සින්න කරේ ප්‍රධාන වාක්‍යය. ඒක තමයි මෙතන හඳුන්වන්නේ අපේ පොතේ තියෙන ආයතන වෙන වෙනස්කම් වෙනස්කම්කට ආයතන වශයෙන් වෙනස්කම් කරන පාදයෙන් කියන බස්සන දෙනවා නම් විද්‍යාත්මක සමාජය ගන්න කෙනා. එතකොට මේ සඳහන් සම්බන්ධ කරන මොදලෝ කියනවා ප්‍රබස්තන බණ්ඩේ කුස්තන් සංකතෝ ආගන්තුකේ පක්ෂලෙත්තේ විපක්ෂණ ස්ථානය. මේ සුතයෙන් භාවයෙන් මහණියෝ කියන දෙයක් සබාස්තරයි භාවනාව සම්මන මාර්ගයෙන් දැනෙනවා උපස්ථාන ධර්මයන් නිසා මේ සත්‍ය සිය සම්භාවයට පස්සනා දෙන තැන පාසලයි. සතේක නියත තමයි ඒකේ සාමාන්‍ය සත්‍ය කියන ස්වභාවික භාවය. මේ තේරුමත් අවසන්නාතේ දේශාන්නේ මතක තියෙන දේ අත්පොතම මානසික මනසේ ගන්නවා කියනවා. මේ වේදනාත්මක අරමුණ සම්මයයට සංසම්බන්ධය වශයෙන් අරමුණ හඳුන්වනවා. මේ අරමුණ සම්මයයට පස්සේ ඉතිේ ධර්ම සම්මයන හඳුන්වනවා. අර සිනමන් දැනීම මාත්‍රේ නැති වේදන පවස්නාව වේදන දැනීම මාත්‍ර ඔබේ පවතිද්දී එතකොට මතකයෙන් අහස භෞතිකයෙන්ම සායකතන පස්සේ පහළ වෙන සිතේ සමුදායක් බලාගෙන යනවා. වලට සංස්කාරකනාට පස්සේ පහළ වෙන කිසිේ වාසියක් දනන්න බලන්න ඒ වගේම මානසික සංස්කෘතියට ජීවිත රාශිය කායක ස්පර්ශක අර මනසට නිල අරමුණ හඳුනා පස්සේ බාහිර මනසට නිල අරමුණ හඳුනා පස්සේ සිතේ සාකම් බලන්න. ඒක බාහිර මනස පිළිවෙල තියන් දැනීම සංබාහිර වෙන මනස. එතකොට මෙතන තියෙන්නේ ආයතන හය, පස්ස ආයතන හය නාදාමේ හර වෙන මොකක්වත් නෙවෙයි. මේ පස්ස ආයතන හය නාදාමේ ප්‍රතිවිරුමක ප්‍රධානම තේම හේතුව අවිද්‍යාව. විද්‍යාව දවංකයට කඩකට සම්බන්ධ අර මම කන්නේ කියපේ සාමාන්‍ය ස්වභාවයේ වචන දෙකම දෙමස්තක පාපෝපාදේ දෝන ආදී වචන දෙකම තවත් වෙන ලැබෙන මාතකේ පාන්නේ වෙනම පස්සේ පවතින ධර්මතාවය තමයි. ඒක දිගින් දිගට දිගින් දිගට බලන්න ඕනේ ඒක පවතිනවා. මේකට මහාවන පස්ස පොත්ත වෙන බුද්ධ නියමයේ මාතෘකාව පාවිච්චි කරගෙන ඒ සායතන නම් වල මොකද පරමතෝන කායයෙන් කියලා පාදකලන මේකට විවිධ අස්ලක් විවිධ ලක්ෂණ මේක හඳුන්වා දෙන සඳහා පාවිච්චි කරනවා. අපේ සේවාවේ බෝධිඥාන කියන්නේ අපස්සාවේ තේමාවට සම්බන්ධ වෙන සේකාදී වෙන දක්වනවා. අපිට පුළුවන් ආනාලියකල පාස්කා. කවරක් කාලයකලා ආනාලන මනෝමය දැකලා තියෙන සත්‍යයේ සත්‍ය ස්වરૂප පවතින අවස්ථාවක ඒක පවතින ඒක මතන කරන්නේ අනුව කරන්නේ ඒකම ඒකත් ඒක නිර්මාණ කීදී බාහිරින් පන්නන අරමුණ නිසා අර අනුසරණකාරී විද්‍යාවන්ට රෝපාදී අනුව සමලෙන නැත්නම් දෙවිත සිතුවේ කරුණා ගන්න බලන්නේ නැහැ නැත්නම් සත්‍යයක් ඒක නිරෝධය තමයි ප්‍රකාශ කරන පරිසරය නම් දෙකක් පරිසරයට පස්සහට තියෙනවා ආයතන වෙනස් කරන බෑ කුලිකල් කියන පස්චින් කරන කෙනෙක් සඳහන් කරේ කරනවා ඒ කියන්නේ මේක ලකින්නට තමයි ලබනවා සමහර වෙලාවට දැන් සංස්කාරස්කන්ධය හඳුන්වලා තියෙනවා නම් අද තමන් සමාධියෙන් සමාධියට සංකප්ප වෙන ලෝකයේ දෙක දැරියක් පස්සේ තමන්ටම තේරෙන නැත වෙනවා. සතමන් සංවිධානයේ සම්බන්ධයෙන් සත්‍යයේ සම්බන්ධවට නිරන්තරයෙන් බලන්නේ ඒක වෙනකොට සත්‍යයක්. අයහසීලන්නසිතේ සම්මාසනය අයකාරින්දනය සරපවස්තක දෙක ලක්ෂණ අනුකම්පාවෙන් සම්පූර්ණ සෝතනමය සාහිත්‍ය දෙන්නේ බාධා. දෙක නිර්මලකම පවත්වන දම. එතකොට නාස්තිය කියනවා දැනගෙන ඒ හා සම්බන්ධ සිටින දන්නේ නැත්නම් ඒ සත්‍යම කොටසක්. දිය නිරෝධයේ අපල සහ පහළ සිටේ ඉඳන්ම සවස් පොදසා. කය සෑදලකින් සස්සන පල පහළ සිටේ ඉඳන්ම පහළ සමදස්සා. මනස මතට මනස පහළ අන්න සංවාදම් වලට පහළ සිටේ වෙනවා බලාගෙන සවස් පොදසා. ඒ කොටස්ය ප්‍රයෝජන දක්වන්න පුළුවන් වෙනවා. ඒක තමයි දැක්කට පස්සේ මේ කොටස් හරේ කියලා යතේ මානස කියලා ගන්නට මනසේ කියලා ගන්නට මගේ ආත්මයක් කියලා ගන්නට ඒකේ සංස්කෘතිකව දේශනා ප්‍රතික්‍රියා කියලා ගන්නට මහාවද ඉස්සරහට බලනවා ඒ බලනකොට තමයි තේරෙනවා මේ ආයතන සම්බන්ධ සිදුවලා යන ධර්මතාවය අත්කම කියලා කියලා නිවන් දෙනවා එතකොට නිරේකන පස්සේ උත්තර ගන්නට සුත්තම සත්‍ය කියලා කියලා දැනෙන්නට මනෝ සම්බන්ධ සුත්තර කියලා ඇතේන මේ වනිනේක නැත්තරනේ. එතකොට එතන මනෝවල මගේ ආත්මය පස්සේ කියලා නේද කතා අනිත්‍යයෙන් දැනගෙන ඉන්නේ යන සම්බන්ධයේ සිටින සතියේ ප්‍රවෘත්ති නිරේකය. ඒ වචන පැලති ඔබතේ සිතුවිලි ගන්න අමතක දේශස්න ක්‍රියාත්මකයට එකට පවත්න බලයක් ලැබෙන දස්සන. මේ දස්සනේ ප්‍රත්‍යයන්ලා කරන සිත්තරන්නටද. සමහර දේශස්ය අත්දැකීම් නිසා ඒ සිල්මාන අපතේ තියෙන දස්සනේ තුනේ ලෝක සංස්කාරවල ලෝකයේ සිදුවන දේවල් තමයි ඒක හදේට තේරුම් ගන්න පස්සේ සම්මත ලෝමෝන වල පස්සේ ආදී සම්බන්ධ පහළන්නේ ප්‍රතිවිධන්නේ සම්පූර්ණ වෙනවා. ඒ අනුහා සම්බන්ධ පහළන සිතේ ධම්ම සම්මේය සංස්කාරණිය වෙනවා. ඒක තමයි අය අයත්කද අයත්කද ප්‍රයෝගය තමයි මේ ප්‍රයෝගයෙන් තමයි යන්නේ. සිතියක් සිතේ මේ කියන්නේ අවබෝධයෙන් විතර ඒ අයිතිරමත් කළ සේනමක සිතේ සම්පූර්ණ බව සමාධියකට පත් වෙන සමාධියකට පත් වෙන. අර නිමිති ලක්ෂණ දක්කලේ මේ ප්‍රයෝගයක් නෙවෙයි. සමස්තය කරන මනාව වෙනස් වෙනට ගන්නාල මේ පාඩ දාන්නේ අන නැති කරනකොට පෝලින ලක්ෂණයකට සකස් වෙනවා ඒ පෝලින ලක්ෂණයක ප්‍රතිපාදනය දෙන්නට වෙනට සමස්තය පලවන්නේ දෙකක් වෙනවා ඒකට සම්බන්ධ කරන්න බැරි සමස්තය කරන ලක්ෂණයකට දෙන්නේ එතකොට තේරෙනවා ප්‍රේම සංස්කෘතියක් කියන සම්බන්ධ තේනවා. ඒ සම්බන්ධ සිටින මෙතකල් මොහොතේ මොදේ ආදී කියලා දැක්කම මෙතන තියෙන උත්තර මුලාවන්ත අනුභව සම්බන්ධ සිටින මයමගේ කියන මෙතකල් ධර්මයේ පිළිපැත්තේ මොළේ සාධනය. සදාදෙන අනිත් සංදේශ සම්බන්ධ සිටින මොළේ ආත්ම මොළේ උපකරණයේ තියෙන ලක්ෂණ සේනම දන්නා සම්පතද කියලා ප්‍රයෝජන තේන ඉලිය අවිද්‍යාව දක්වනවා ඒ අවිද්‍යාව දකින්නේ ප්‍රශ්නෙකට ඒ දක්වන ප්‍රශ්නකට අනිද්දට අනිද්ද කියන සංස්කාර ධර්මය පිටකල සමාන සංස්කාරය. ඒකේ හැටට තියෙන සංස්කාර සංයය අනිද්ද එතකොට සංස්කාරයේ අනිත්‍යය සංස්කාර සංයය පවත්තට තමයි ප්‍රඥාවය. මෙතන පොස්සා. අනිද්දාගේ සංස්කාරය අනිද්ද සංස්කාරය එතකොට අනිද්දාවක් සංස්කාරය නම් නේද දකින සතියේ සංස්කාරය. ඒක මම දැකලානේ මම නෑ ඒක සංස්කාරයේ සංස්කාරයම අරගෙන අල්ලගත්ත සංස්කාර මොනවාද සංස්කාර මොනවාද සංස්කාර ඒක මේක දකින්නවා දකින්නවා ප්‍රශ්නවල සංස්කාර දකින දකින දකින දකින දෙකෙන් කරකට කොහොමද ඒක දකින කුසල වේවා හරියට දකින ප්‍රඥාවක් සංස්කාර මෙතන සංස්කාරයේ තියෙන සංස්කාර පවතින සංස්කාර වලින් පවත්වන සමග සාපේක්ෂව කරන්නට කරන්න. සමස්තවල සමග අනුගත කරනකොට අන්න අනුපස්සයට නමන්නට තමයි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන කතාව. එතන පස්සාදේ වෙනතලාත් පසු බැඳී කියන කරනකොට පස්සෙන් වල පස්සේ ඇති කරගත්තේ කොහොමද? ඒ නාමයෙන් එතකොට අනිත්‍ය සංස්කාර සංස්කාරය සංස්කාරය අනිත්‍යව කියන සංස්කාරය කියන සංස්කාරය කියන සංස්කාරය ඒ සංස්කාර ධර්මයේ විදින ප්‍රයත්නවල තියෙන අපතේ ප්‍රයෝගය නම් නැහැ සංස්කාර ධර්මයේ නම නිවනට පිටපත් සහය සමය නම් නැහැ විවිධ ආකාරයක දක්වන අනුකම්පාවේ සුපේ ගාමකයන් ලිනිකලවලට පත් වෙන සඳහන් කරකට පත් වෙන සංකල්පවල පත් වෙන සම්මත තේරෙන දේශාවේ කියන සංඥාවෙන් කියන මම කරදේශනා කරනවා. ආසෝනක යන සම්පේත මුලින් පන්නාවෙන් සම්දිස්සේ බන්නේ එන්නේ පච්චක්ෂෝත සම්බන්ධයේ විදිහට දෙන්නේ නෑ වස්නාවලදී සත්‍යය දෙන අවස්ථාවක් සැලසෙන අනාත්ම භාවයකට පත් වෙනවා. ආසවනාපය ආසයි දුක්ඛේ ධම්මේ මේ ජීවිතේදීම හේතුන් මුක්තිය මුක්තියට සම්බන්ධ වෙන තුන් පස්සේ ආයෙත් අන්පත්තර උපසම්පද විරති වාස්තේ සම්බන්ධයි. සතනකට සංසයේන කියන්නේ සම්බන්ධයක් තියෙන පරිණ පස්සම ඒ පරණක් තියෙන පස්සමේ පොලිස්තර ඒ අනුභවය තමයි ඒ අත්දැකීම තමයි මෙතන හේතු වෙන්නේ. මොකද ඒක සම්පූර්ණයෙන්ම

සුනිදේ දැකගෙන මනසෙන් නරකට අයින් කරලා ඉඳන් සංකාරයේ පිටට පස්සනවන පස්සේ මේ ඉඳපතේ ඉඳාවකන ඒ දකින සත්‍යය පවා සත්‍ය බලන ඇති ඒ සියලුම සංස්කාරය ඒ දෙවියන් නැතිවෙනවා මොන කියලා මගේ ආත්ම දෙනා ගන්නට මොනවද කියලා කියන්නේ කියලා දකිනකොට හරියටම පස්සනවන ඉස්සෙල්ලා සියල්ල මනානෝ වෙනස් වෙනවා වෙනකන් සිතපත් වෙන සමානක් නම් දක්වන කියලා. ඒ සංස්කාර සමුදය දකින්න දැන් අදවත් අද නදක්වා කියන දන්න පදේ සමහරවිට නොනියට හැදෙන්න කරනවා. නවතනවත බොහෝ වාර අසන විට වෙනෙන්නේ සතිහා සමාන කියලා දෙනවා. සායත්තක නම් සායත්තේ දීපක සාධ්‍යත්ත ඒකයි විතර ඊට පස්සේ මේ දේශනාව අනුකූලව සම්මතවම දැනුම අවබෝධය ඒ දේශනාව ඇතුළත තියෙන අත්දැකීම් අපිට ගන්න පුළුවන් මේක කාර්යකර්තා කලින් සංස්ථා සම්බන්ධයේ සංස්කාරයේ තමයි කියන විදිහට තියෙනවා. අපි මේ සංස්කාර සම්බන්ධ සංස්කාරයේ වෙනවා කියන සංස්කාර සම්බන්ධ සංස්කාරයේ පස්ස සංදේය සංකාර සංදේයක පස්ස සංකාරය වෙනවා දෙකයි ඒ පස්ස දෙනවා දස්ස සංකප්පය සංකප්පය විතරයි තමයි මේ පස්ස කොම්පස් වෙන තේරෙන පස්කාල දෙන විශේෂ සංකේතන සංස්කාර ගැන සංකේතන කොටස් හය ඉතින් මේක සම්බන්ධ කොල්ලයක පස්සෙන් බන්නේ ඒක මේ සංස්කාර ඉතිරියට පස්සේ අමතරව ඒ කියන්නේ වෙනස් වෙන විදිහ ආකාරයකට අවස්ථාවෙන් හඳුනා ගන්නට පුළුවන් වීම මේ සංස්කාර සංයෝග වෙන දෙයක්පත්ේ ඒකට ප්‍රවචනය කියනවා පස්සාවචන කියලා. මේ පස්සාවචන කලිය ක්‍රියාදාමයේ පෙර සත්‍ය සංජලයේ සාධනය කරන කියලා ගන්නට පුළුවන්. ඒ ආයතනයේ සංකේතන අනුකලෙත් කියන්නේ භාවනාවේ නිලමයක් දක්වන්නට සම්පූර්ණ වෙනවා. සත්‍යයෙන් දැනීමක් පමණයි ඒ දැනීමේ දැනීම ප්‍රමණයෙන් පවත්නා වූ ශරීරයේ පරක්මයේ කමුණාවේ සත්‍ය වශයෙන් නාම රූප දෙකෙන් සත්‍යයේ පාදවලින් නාම සම්මාදින පස්සින ඕකේ සම්මාදින පස්සින කොමතන කොමතන එතකොට නාමයේ ප්‍රදේශන කියනවා නම් ඉස්සෙල්ලා සාමාන්‍ය සිද්ධියන පස්සේ වෙනවා නිසා නින්දනස්සා ඒ දැනෙන ඉන්දකම් පවතින ආයතන වල තියෙන ජීවිතයේ තියෙන ඒකත් කරනවා මතකයෙන් තමයි මේ කියන ආකාර සමස්තන්නේ කොනකනාදී කයේ මනසාදී යන්ත ඒ කාදී කර්මන කර්මන හඳුනාගත පතිය ඒ කියන ලද සංස්කාරය බන්නන් ගලාගෙන ගලවන්නේ මේක හරිය අවබෝධනාට පස්සේ එහාට නිකන් පාළ වෙනවා මේ කුසලයේ බන්න සත්‍ය සංකප්පාවට ළමයකට අනතුරු සඳ පහළ වෙන ඉලක්කයක සම්මතයට සම්පස්සාවෙන් තවදලක්ේ නිරයන් කනසමස්වන් යන තියෙනවා මම මේ ඒ ආකාරයෙන් ඉන්දියා කලතම හරියට කරනවා මේ ඉන්ද්‍රිය සංකා සම්බන්ධ වූ සත්‍යාකාතන හේ ප්‍රයත්නකල සිටින අලංකන ප්‍රේම සම්බන්ධ දර්ශනීයම අත්දැකීමකට හේතු වෙනවා දැන් දෙවිස්සෝන සත්‍යය. මේ දෙවිස්සෝනේ පස්සේදී අර කරේ ආරතන හය ක්‍රියාදාන නඩස්සා විද්‍යාව ඒක දර්ශන ප්‍රශ්නාවන් දකින්නට පුළුවන් නම් ඒ අවිද්‍යාව ප්‍රඥා කියන දෙකක් කොහොමද සංස්කාර සම්බන්ධයෙන් තමයි සංස්කාරය ඒක මෙතන සංස්කාරන දේවල් සංස්කාරන දේවල් ඒකත් මේ බව සංස්කාරයන් ඉස්සරහම ඉස්සරහම යනතර දේවල්වලට ඉඳන්ට සුද්ධ සංස්කාරයන් ඉස්සර ඒලා කවදද කර්මවලට දෙපාරයි සයිලහත්කමට ගන්න අර විශේෂයෙන්ම සංඥාවෙන් කියලා යම් දෙයක් පිටපත් කරගන්න ආකාරය දැන් සම්මත කරනවා එතකොට මේ ධර්මෝත්සවයේ කියන විදිහට පස්සේ මේ යන සංකල්ප සම්බන්ධයෙන් ප්‍රධානතාවය ආවෝද කරගන්න ලැබුණා. නිරන්තරව වාස්නාව සම්පූර්ණ වේවා ආසන සම්පූර්ණයි එමෙදේශනාය සම්පූර්ණයි දෙවියන් ලක්ෂණ දෙනම ආකාශස්ථාන දෙන පාද දෙන ආකාශස්ථාන මොහොත පාදේවා නාමයන් සම්පූර්ණ සම්පූර්ණ දෙවියන් ලක්ෂණ දෙනවා ආයතනයෙන් දෙනමත් වේවා නාමයන් සම්පූර්ණ සම්පූර්ණ දෙවියන් ලක්ෂණ දෙනවා ආකාශස්ථාන දෙනමත් වේවා දෙවියන් නාමයන් සම්පූර්ණ සම්පූර්ණ දෙවියන් ලක්ෂණ දෙනවා